මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එතුමට අයත් අමාත්‍යාංශය එතුමා ඉන්න කාලේ එතුමා කරපු විශාල වංචාවන් පිළිබඳව විගණාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒක තමයි 2014 හතරවෙනි මාසයේ 28 29 30 වෙනිදා රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පාගමනක් තියලා තියෙනවා. මුදල් ප්‍රමාණය වෙන් කළ තියෙන්නේ ලක්ෂ 91ක්. 91 ලක්ෂ ප්‍රමාණය 90 ලක්ෂයක්. කෑම බිල විතරක් ලක්ෂ 28 ලක්ෂ 54000. කෑම දීලා නැහැ, පාගමන ගිහිල්ලා නැහැ. කවුද කියන්නේ? මම නෙමෙයි විගණාධිපතිවරයාගේ වාර්තා. මෙතුමා මැයිදිරයට සාමාන්‍යයෙන් මේ විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් සල්ලි ගන්න බෑ මැයිදිරයට. මට පුළුවන් ද මගේ මැයිදිරයට මං ගිහලා මහමැති කාර්යාලයෙන් අපේ අමාත්‍යෙන් සල්ලි ගන්න කෑවලට. අපි ගත්තද? අන්න එහෙම චෝදනාවක් පුළුවන් නම් එල්ල කරන්න කියන්නේ ඩියම් පෙරරට.